ඊළඟට විශාඛා මහත්මිය සිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ කරස්සන්නේ කරස්සරයි ඔව් ඔනසේ ගොඩක් ප්‍රදේශයක් අද කව කළා මේ මගේ ප්‍රශ්නේ මේකට එකක් මේ ඔබ වහන්සේ දැන් වීර ගැනයි අනුපාද නිරෝධය ගැනයි අර අෂ්ටාංග මේ විදර්ශනා ගැන එහෙම ටිකක් සාකච්ඡා කරපු නිසා මම දැනගන්න කැමතියි විදර්ශනා වෙන්නේ අපේ ඥානය ප්‍රඥාව වඩන්නේ නිවන් දකින්න විදර්ශනාව අත්‍යවශ්‍යයිනේ. එතකොට දැන් විදර්ශනා මේ විදර්ශනා වැඩිමෙන්නේ අපිට අනුපාද නිරෝධයට පත් වෙන්නේ. එන්න ඒ ඒක දැන් ඒ ප්‍රොස් ඒ ක්‍රමවේදය පොඩ්ඩක් දැන් විදර්ශනා අපි වඩනවා අනුපාද නිරෝධය කියන එකකටත් අපි කැමතියි. දැන් ඒක මොන කොයි තරමට වඩන්න ඕනද මේක අනුත්පාද නිරෝධය වෙන්න කියලා වගේ පොඩ්ඩක් ඒ සම්බන්ධය මේ පැහැදිලි කරලා දෙනවා සමහරවිට. ඒකෙන් මාර්ගාංගයක් බවට පත් වෙනකම් වඩන්න. මාර්ගාංගයක් බවට පත් වෙන්නේ අර කිව්ව විදිහට අවශේෂ චෛතසික ධර්මණු ඒ මට්ටමට වැඩෙන්නේ. දැන් අපි හිතමු අපේ ප්‍රඥාව වැඩෙන්න පුළුවන් අවශ්‍ය මට්ටමට. හැබැයි ඒ තරමට සමාධිය නැහැ. ඒ තරමට වීරය නැහැ. ඒ තරමට සද්ධාව නැහැ. එහෙම නැති වුණොත් එතන ගැටලුවක් මතුවෙනවා. ඉතින් ඒ නිසා මේ හැම ධර්මයක්ම අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වුණොත් තමයි ඒ මාර්ග සිතක් බවට පත් වෙන්නේ. යන්නේ මාර්ග සිතේදී තමයි අනුත්පාද නිරෝධයට. දැන් සෝවාන් මාර්ග සිතෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීල ප්‍රතිපරාමාස කියන සංයෝජන ධර්ම අනුත්පාද නිරෝධයකටපත් වෙනවා. නැවත කිසිදාක ඇති වෙන්නේ. ඉතින් එතනට අපි මනස ගෙනියනද විශේෂයෙන් මෙන්න මේ දේ කළ යුතුයි ඒ එකම සිතේ ඇති කරන්න කියලා එහෙම කියන්න බෑ ඒ සඳහා භාවිත බහුලීකృత භාවය නැවත නැවත පුහුණු කිරීම බහුලව පුහුණු කිරීම තුළින් තමයි අපි මේ සමවරතාවය හඳුනගන්නේ. ඒ ගුණය මනසේ වැඩෙන්නේ. ඒක අපිට මෙන්න මෙහෙම කරනවා කියලා අපිට වෙන උපක්‍රමයක් යොදන්න බෑ භාවිත බහුලීකృత බව තුළින්ම යම් මොහොතක යවදි විය යුතුයි. ඉතින් ඒකනේ අපි සිහිපත් කළේ මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් මම කියලාවත් කෙනෙක් අපට ගන්න බෑ. ඒතකොට මට ඕන වුණාට මේ ධර්ම එතනට හසුරවන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ අර වාසි ජටෝපම සූත්‍රයේ ලස්සන උපමාවක් දක්වනවානේ කිකිලියකට විතර ගෙඩි 10ක් 12ක් දෙනවා රකින්න. ඒතකොට කිකිලියට ඕන වෙනවා මේ පැටව ටික ඉක්මනින් එළියට ගන්න. මේ ඉක්මනින් කුකුළු පැටව ටික එළියට එනවා නම් හොඳයි කියලා හිතනවා. එහෙම හිතුවට කුකුළු පැටව එළියට එන්නේ නැහැ. එහෙම හිතාගෙන අර බිත්තර වලට තට්ටු කරන නියෙන් අනින්න හොටෙන් අනින්න ගියොත් එහෙම බිත්තරෙත් නැහැ පැටියක් නැහැ අන්තිමට. ඉතින් ඒ නිසා ඉක්මනින් මේ පැටව ටික එළියට එනවා නම් හොඳයි කියලා හිතුවට වැඩක් නැහැ. ඒකට අවශ්‍ය දේ කරන්න ඕන. මොකක්ද අවශ්‍ය දේ? වැඩිපුර වැඩිපුර වෙලාවක් කැප වෙලා අර බිත්තර මත läගගෙන අවශ්‍ය උණුසුම සකසන්නට. එතකොට ඒක වැඩි වැඩිපුර කැප වෙලා ඒක කළොත් ඉක්මනට ඉක්මනට පැටව මෝරනවා. මරලා ඉක්මනින් පැටව එළියට එනවා. ඒතර හේතුව සම්පාදනය කළොත් ඵලය එය විසින්ම ජනිත වෙනවා. අපිට ඵලය ගොඩනගන්න කියලා වෙනම දෙයක් කරන්න බෑ. ඵලය ගොඩනගන්න කල යුත්තේ හේතු සම්පාදනයම පමණයි. ඉතින් දැන් අපට හිතෙනවා මට දැන් අවශ්‍ය තරම් වීර්ය තියෙනවා මට සද්ධාව තියෙනවා මට නුවණ තියෙනවා ඒත් මට මේක අවබෝධ වෙන්නේ ඒත් මට මාර්ගඵලයක් ලැබෙන්නේ නැහැ වගේ හිතෙන්න පුළුවන්. ඒ අපේ උපකල්පනය. ඒ අපි තීරණය කරන විදිය. එතකොට එහෙම මෙච්චර වැඩිලා තිබිද්දිත් මට මේක ලැබෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් නැවත නැවත තමන්ගේ සිත ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. එහෙම නොලැබේ මාර්ගඵලයකට තාමපත් වෙලා නැත්නම් ඒ මොකක් නිසාද? කොතනද බාධකයේ තියෙන්නේ? දැන් එක් අවස්ථාවක අනුරුද්ධ හාමුදුරුව අනුරුද්ධ හාමුදුරුවනේ දිබ්බ චක්කු ඥාණයෙන් අග්‍ර එතකොට උන්වහන්සේට අරහත්ත්වයට පැමිණෙන්නට පෙර ආතුවම උන්වහන්සේට දසදහසක් සක්වල Tamanගේ දිවසින් දකින්න පුළුවන් කෞසල්‍ය තිබුණා. ඉතින් උන්වහන්සේට දසදහසක් සක්වල සත්වයින් දකින්න පුළුවන්. ඒ අය කරන කියන දේ දකින්න පුළුවන්. හැබැයි Tamange සිත කෙලසුන්ගෙන් මිදෙන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ ගිහිල්ලා සරියුත් හාමුදුරන්ට කියනවා ස්වාමීනි මට දසදහසක් සක්වල දකින්න පුළුවන් දිබ්බ චක්කු ඥානේ ඒ සත්තු මැරෙන උපදින ආකාරය. නමුත් ස්වාමීනි මට මගේ සිත උපාදානයන්ගෙන් නිදහස් වෙන්න. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා ඔබ වහන්සේට ওই දසදහසක් වක්වල බලන්න පුළුවන් කියන එකම පැත්තකින් තියන්න. දැන් ඕකම තමයි මාන්නේ වෙලා තියෙන්නේ. ඕකම තමයි උපාදානය වෙලා තියෙන්නේ. එතකොට ඔය ඔය ඕකම තමයි සංසන්දනය. අනිත් අයට මේ මට මේක පුළුවන්. එතකොට අන්තිමට දැන් මගේ ළඟ මෙන්න මේ ගුණාංග වැඩිලා තියෙනවා කියලා හිතන එකම වෙන්න පුළුවන් අතන්ට යන්න තියෙන බාධකේ. දැන් අර කවුද අර 30000ක් තමන්ගේ ගෝලයෝ රහතන් වහන්සේලා බවට පත් කරපු ඒ ස්වාමින් වහන්සේ. එතකොට උන්වහන්සේට අර ශිෂ්‍ය හාමුදුරු නමක්ම ඇවිදින් සිහිපත් කරලා දුන්නා උන්වහන්සේ රහත් වෙලා නැති බව. එතනදී උන්වහන්සේ කල්පනා කරනවා 30000ක් ගෝලයෝ රහත් වෙන්නට කමටහන් දීපු මම එතකොට අරහත්ත්වයටපත් වෙන ක්‍රමය දන්නවා ඒ ක්‍රමය කියා දීලා 30000ක් සාර්ථක ප්‍රතිඵල ලබලා තියෙනවා. ඉතින් මට එතනට යන්න බැරි කමක් නැහැ. ඒ නිසා දින තුනක් ඇතුළත මම අරහත්ත්වයටපත් වෙලා ආපහු එනවා කියලා හිතාගෙන නික්ම ගියා. දින තුන ගත වුණා රහත් උනේ නැහැ. ඊට පස්සේ සති තුනක් ගත වුණා, මාස තුනක් ගත වුණා, අවුරුදු තුනක් ගත වුණා. පස්සේ උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා මම නිදියන්නේ නැහැ. මම ඇවිදීම වාඩි වී සිටීම සහ හිටගෙන සිටීම කියන මේ ඉරියව් තුන විතරයි. සතර ඉරියව්වෙන් ඉරියව් තුනයි මම අද ඉඳලා පාවිච්චි කරන්නේ. සැතපීමේ ඉරියව්ව මම පාවිච්චි කරන්නේ. එහෙම උත්සාහ කරලා වීරය කළා උන්වහන්සේ අවුරුදු 30ක් භාවනා කළා. ඒත් උන්වහන්සේ රහත් උනේ නැහැ. ඊට පස්සේ අන්තිමට උන්වහන්සේ සක්මනට වෙලා කල්පනා කරනකොට මට මේ ධර්මය අවබෝධ කරන්න බැරිද මම ඒකට සුදුස්සෙක් නෙමෙයිද කියලා හිතනකොට උන්වහන්සේගේ ඇස් වලින් කඳුළු වැටුණා. ඉතින් ඒ අවස්ථාවේ උන්වහන්සේට ඇහෙනවා තවත් කවුරු හරි අඬනවා. කවුද ඔය කියලා අහපුවාම කිව්වා මේ සක්මන කෙලවර ගහේ ඉන්න රුක්ෂ දේවතා. ඔබ ඇයිද අඬන්නේ කියලා මේ හාමුදුරුවෝ අහපුවාම කිව්වා. ඉතින් ඔබ වහන්සේ මේ අවුරුදු 30ක් භාවනා කරලා අඬලා නම් මාර්ගඵල උපදවන්න හදන්නේ. මාත්මේ අඬනවා මාර්ගඵලයක් ලබන්න. එතෙන්දී හාමුදුරුවෝ දැනගත්තා දැන් මේ දෙවියොත් මට විහිළු කරනවා. ඇයිද විහිළු කරන්නේ? හැකියාව නැති කෙනෙකුට නම් දෙවියෝ මේ විදිහට විහිළු කරන්නේ නැහැ. මට එහෙමනම් හැකියාව තිබිය යුතුයි. ඒතර කොතනද මට වැරදුනේ කියලා සමස්ත එදා දවසම උන්වහන්සේ ආවර්ජනා කරලා බැලුවා. හොඳට සිහිය පවත්වලා තියෙන නිසා උන්වහන්සේට දවසේම කළ කී දේ ආවර්ජනා කරන්න පුළුවන් වෙනසක් නැතුව කිසිදු තැනක වැරදිලා නැහැ. ඊළඟ දවස ඊළඟ දවස ඊළඟ සතිය ඊළඟ සතිය ඊළඟ මාසෙ ඊළඟ අවුරුද්ද මෙහෙම අවුරුදු 30ක් දක්වා උන්වහන්සේ කල කී සිතූ සියල්ල ප්‍රත්‍යවේක්ෂා කළා සිහියෙන් යුක්තව එතරම් සිහිය පැවැත්වුවා එතරම් වීරයකින් කටයුතු කළා නමුත් ඒ අවුරුදු 30ෙම දුර්වල තනක් උන්වහන්සේට පේන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ පන්සලෙන් නික්මිච්ච තැන කල්පනා කරලා බලනකොට උන්වහන්සේ දුටුවා එතනයි වැරදිලා තියෙන්නේ. මොකද්ද? 30000ක් ගෝලයෝ හදපු මට රහත් වෙනවා කියන එක අරුමයක් නෙමෙයි කියන මේ සැසඳීම මේ මානය ඒ ඒක දකිනකොටම ඊළඟ පියවරේදී උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ සමහර වෙලාවට අපිට දැන් මේක කරන්න පුළුවන් ඒ සඳහා සුදුසුකම් තියෙනවා ඒත් ඇයිද මට මාර්ගඵල අවබෝධ නොවෙන්නේ කියලා ඒ සිතන සිතුවිල්ලම වෙන්නට පුළුවන් බාධකයක්. ඒ වගේම සමහර වෙලාවට අපි හිතාගෙන ඉන්නවා මට දැන් මේ මේ සුදුසුකම තියෙනවා කියලා. නමුත් ඒ මට්ටමට අපි වැඩිලා නැහැ. ඊළඟට සමහර ගුණාංග වැඩිලා තියෙනවා. අර ඩිජිටල් ලොක් එකේ වගේ එකක් දෙකක් හරි තැනට කැරකිලා තියෙනවා. අනිත් ඒවා ඒ මට්ටමට සැකසিলা නැහැ. ඉතින් මෙහෙම විවිධ හේතුන් තියෙන්නට පුළුවන්. ඒ නිසා යලි යලි පරිස්සමින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලමින් අඩලුහු සකසමින් යා යුතුයි ඒ වගේම නිතරම අපි දෙන උපදේශය තමයි බුදුරජාණන් වහන්සේ අර වාසිජට්ඨෝපම සූත්‍රයේ දක්වපු උපමාවත් එක්කලා කවමදාකවත් ඵලය ගැන කරදර වෙන්න එපා හේතු ජනිත කරන්න හේතු හරියට ජනිත කළොත් ඵලය එය විසින්ම ජනිත වෙනවා ඒ නිසා අපිට මේ නිර්වාණ ගාමිනී මාර්ගයේ ඵල අපේක්ෂාවෙන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් දඟලන්න දෙයක් නැහැ. ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරදර වෙන්න දෙයක් නැහැ. මොකද ප්‍රතිඵලය කියන එක අපි ගොඩ නගන දෙයක් නෙමෙයි. ප්‍රතිඵලය කියන එක බුදුහාමුදුරුව අරන් දෙන එකක් නෙමෙයි. ඒක දෙවියෝ අරන් දෙන එකක් නෙමෙයි. ඒක අදාළ හේතුප්‍රත්‍යයෙන් මතුවේ. ඒ අදාළ හේතුප්‍රත්‍ය නිසි විදිහට සංයෝග කරන්න පුහුණු වීමයි ඉගෙනීමයි කළ යුත්තේ. තවම ඵලය නැතිනම් ඒ හේතුප්‍රත්‍ය සංයෝග කිරීමේ කවර හෝ දුර්වලකමක් තියෙනවා. ඒක මේකයි කියලා වෙන කෙනෙකුට එකපාර කියන්න බැරි වෙන්න පුළුවන් සම්මා සම්බුදු කෙනෙකුට ඒ හැකියාව තිබුණට අවශේෂ රහතන් වහන්සේලාටවත් පරිපූර්ණ වශයෙන් ඒ හැකියාව නැහැ. ඉතින් ප්‍රතඥන භික්ෂුවකට ඒ හැකියාව කොහොමත් නැහැ. ඒ නිසා අපි හැමතිස්සෙම විමසා බලන්නට ඕන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ මනස දිහා බලන්න ඕන දුබලකම තියෙන්නේ කොතනද කියලා එහෙම සොයාගත්තොත් අපිට ටික ටික දුර්වලකම් අඩු කරගෙන ඒ අදාළ හේතු ප්‍රත්‍ය සකසමින් ඵලය ගොඩනගෙන තැනට අනුක්‍රමයෙන් ඉදිරියට යන්න පුළුවන්. අන්දවයි සෝනන්ස තෙරුවන් සරණයි. සරණයි.